තේරුවන් සරණයි. අංගුත්තර නිකායේ දෙවෙනි කාණ්ඩයේ බුද්ධජන ත්‍රිපිටක මාලාවේ 19 වෙනි ග්‍රන්ථයේ 301 වෙනි පිටුවේ කෙලෙස පරිනිබ්බාන සූත්‍රය අතර කෙලෙස පරිනිබ්බාන සූත්‍රය කියලා කියන්නේ වචනේ කියනකොටම ඔබට වැටහෙනවා මේ කෙලෙස් සීනාශ්‍රව රහතන් වහන්සේ කියලා අපි කියන්නේ කෙලෙස් ෂේවීම ඒ කෙලෙස් ෂේවීමේ ඒ අනාශ්‍රව කියන ස්වභාවයට පත්වීමයි ඒ අරහත්ත්වයට පත්වීම කියලා කියන්නේ එතකොට අපේ මේ කෙලෙස් තමයි අපේ මේ රාග දේශමෝහ කෙලෙස් ස්වභාවය තමයි මේ ෂය වේගෙන යන ගමන. මේ සත්‍ය සිතේ සත්‍ය දකින කෙනාටයි මේ කෙලෙස් ෂයවන මග හමුවන්නේ. එතකොට මේ කෙලෙස් කියලා කියන්නේ අපි දන්නවා අපි ඉපදෙනකොට ඒ පුංචි දරුවා විදිහට අපි සතිය දෙකක් ඒ වයස ඇති පුංචි ලේකැටි දරුවෙක් අපි ගත්තොත් කෙලස් පණවන්න බෑ. අත්‍තරම කිව්වොත් තණ්හාවක්, iriසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් අපිට පණවන්න බෑ. හැබැයි අපි උනත් ඉපදුණු තැන එතනයි. අපි ඉපදෙනකොට අපිට තණ්හාවක් තිබුණේ නෑ. අපිට iriසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් තිබුණේ නෑ. නමුත් අපි ඉපදුනාට පස්සේ ඔබ අද ඉන්න තැනට එනකොට බලන්න ඔබට වෙලා තියෙන දේ පුංචි දරුවෙක් දිහා නැවත හැරී බලන්න. ඒ දරුවට ඉරිසියාවක් තියෙනවද? නැහැ නේද? මාසයක්, සති දෙකක්, අවුරුද්දක් බලන්න පොඩි දරුවෙක් දිහා. මේ පුංචි වයසේ ඒ දරුවට අපි මේ කියන දේවල් පනවන්න පුළුවන්ද? මේ ප්‍රභාස්වර සිත අඳුන ගන්න. මේ දරුවා දන්නේ නැහැ පාටක්වත්. මොන්ඩසෝරි යනකොට තමයි අපි මේ දරුවන්ට වර්ණ ගැන කියලා දෙන්නේ. ඉතින් මෙතනින් දකින්න බොහොම නිහතමානීව මේ ධර්ම. මේ අපිට සිද්ධ වුණු දේ. මේ අපේ කතාව. මෙතන ඇත්තට මේ ධර්මයේ කියන්නේ බොහොම දැනගත යුතුම ඒ නොදන්න කෙනෙක් නම් අන්ධෙක් හා සමානයි. අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මිය යනවා. අපි මේ සත්‍ය දන්නේ නැහැ. කවුරු හරි කියන දෙයක් විශ්වාස කළා කවුරු හරි කියන දෙයක් අපි අදහනවා. අපිට නොදකින දෙවියන් යදින්න කියලා තියලා තියෙනවා. අපි නොදකින දෙවියන් යදිනවා. අපි දන්නේත් නැති, අපි දැකලත් නැති දේවල් අපි විශ්වාස කරනවා. මේ තමයි අපේ අන්ධ භක්තිය. මේ තමයි අපේ මෝහය මුලාව. කුමක්ද සත්‍ය? සත්‍ය අපි දන්නේ නැහැ. බුදුන් වහන්සේ වරක ප්‍රකාශ කරනවා මහණෙනි කල්පයක් හිටියත් වැඩක් නෑ මහණෙනි. මේ සත්‍යයක මොහොතක් නොදක කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඔබටත් වැටහෙන්න ඕනි. මේ සත්‍ය කුමක්ද කියලා. සති සාන්දිටිකයි. මේ මොහොතේම ඔබට දකින්න ලැබෙනවා. ප්‍රත්‍යක්ෂයි. විශ්වාසයක් ඇදහිලක් නෙමෙයි. තමන් අත්දකිනවා. තමන් අත්දකින දෙයක් අද්දුටි ප්‍රත්‍යක්ෂයි. ඒක විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි. මෙන්න මෙතන මේ ධර්මයේ දකින්න. අතරම මේ පොත්වල තියෙන මේ වචන වලට කොටු වෙන්න යන්න එපා. මේ pāli වචන මේවා ගොඩක් වෙලාවට අපේ හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කොටු වෙලා ඉන්නවා. ඒක මේ වචන කියන්නේ ඇත්තක් නෙමෙයි. බොහොම සරලව ඔබ මේක දකින්න. මේ වචන හුදෙක් සම්මුති ප්‍රඥාප්ති මේ වචන භාෂාව කියන්නේ සත්‍යක් නෙමෙයි. අපි හදාගත් එකක්. චීන ජාතිකයෙක් මෙතනට ඇවිල්ලා චාන් චීන් කියලා શબ્දයක් දානවා. ඉංග්‍රීසි ජාතිකයෙක් නේ ටේබල් චෙයා මෙහෙම શબ્ද දානවා. සිංහල ජාතිකයෙක් නේ පොත මේසෙ කියලා શબ્ද දානවා. දමිල ජාතිකයෙක් තවත් શબ્දයක් දානවා. මේ શબ્දේ શબ્දයක් විතරයි. શબ્දය තුළ දෙයක් කොහෙන්ද? શબ્දය තුළ දෙයක් නැහැ. වර්ණේ වර්ණයක් විතරයි. මේ શબ્ද අපේ අපි කිව්වා මේ කර්ණසංක පැටල හෙලෙන එකයි શબ્ද කියන්නේ කියලා. શબ્ද එහෙමනම් අපි හදාගත්ත එකක්. කෙනාගේ කෙනාගේ කර්ණසංක පැටලේ ස්වභාවය අනුව හෙලෙන විදිය වෙනස්. කර්ණසංක පැටල සමහර අයගේ හෙලෙන්නේ නැහැ. නේද? සිදුරු හෙලා. එහෙම වුණොත් එයාට සද්ද ඇහෙන්නේ නැහැ කියනවා. එයාට ශබ්ද ලෝකයක් නැහැ. කා සමහර අයගේ මේ කනසංක පටල හරි සියුම්. එයාට බොහොම සියුම් සද්ද ඇහෙනවා. සමහර අයගේ ගොරෝසුයි. එයාට සියුම් සද්ද ඇහෙන්නේ නැහැ. ඒතකොට මේ ශබ්දේ කියන එක අපි හදාගත් එකක්. මේ කනසංක පටලේ හෙල්ලෙන එකයි සද්දේ කියන්නේ. බාහිර තියෙන එකක් නෙමෙයි. අපි ගත්තොත් අපි වර්ණය කියන්නේ අපි හදාගත් එකක්. හදාගත්ත කිව්වට හදාගන්න මේ භාෂාවෙම තියෙනවා නිකන් හදාගන්න කෙනෙක් ඉන්නවා වගේ. එහෙම දෙයක්වත් නැහැ. මෙතන සබාදාම. නහිදන් අත්ත කතම් බිම්බං. නහිදන් පර කතං අගං. මේ ප්‍රතිබිම්බේ තමා හැදුවෙත් නැහැ. වෙන අයෙක් හැදුවෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූත. හේතු භංගානිය ජති. හේතු තියෙනකොට ඇති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. ඉතින් මේක තමයි අපි දකින්න ඕනේ ධර්මතාවය. පවතින එකකුත් නෙමෙයි කවුරුවත් කරන දෙයක්කුත් නෙමෙයි ආත්ම කතාවකුත් නැහැ. පුංචි දරුවට ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම මේ මේව ප්‍රසාද වෙනවා. මේ ප්‍රසාදේ තමයි අපේ අපි කියන්නේ මේකට ගම් එක කියලා. සාසවිය ස්වභාවය. ආලෝක හැඩතල වලට චක්කු ප්‍රසාදේ සිද්ධ වෙනවා. හරියට නිකන් හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා වගේ. ඔය චක්කු ප්‍රාසාදයත් ශබ්ද අපි ගත්තොත් කරසක පටල හෙල්ලෙනවා ශබ්දෙට. නේද? අපේ ඒ ඒ වේගයක් තමයි අපේ අපේ කන සංකපටල ඇවිල්ලා වදින්නේ. හුළඟ වදින්නේ ඇවිල්ලා අන්න ඒ වගේ. ඒ හර්ට්ස් 20 20000 කියනවා. අනේ සංඛ්‍යාත වලට අපි කියන මේ කන සංකපටල හෙල්ලෙනවා කියලා. බල්ලෙක් වගේ සතෙක්ට ඊට වැඩි සියුම් දේවල් එනවා. ඒ කියන්නේ ඒ පටලේ තස්සියුම් කියන එක. මෙතනදී අපි දකින්න ඕනි කාරණාව තමයි මේ ශබ්ද මේ වර්ණ කොහෙවත් තිබුණ ඒවා නෙමෙයි කියන එක. මේවා මෙතන මැවෙන ඒවා. අපි මවාගෙන තියෙන්නේ. අපි මවාගෙන තියනවා කියන වචනෙම අපි කිව්වට ඒක එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අපිට මේ භාෂාවේදී කියන්න වෙන්නේ එහෙම තමයි. මේක සිද්ධ වෙනවා සිද්ධියක්. ඉතින් මෙන්න මේ සබාධම මේ ශබ්ද වර්ණ එකට එකතු වෙන එකයි ওই නාම රූප එකතු වෙන එක තමයි දෙයක් කියලා අපි ওই භාෂාවෙන් කතා කරන්නේ පොත කවුරු හරි අපිට කියනවා මේ පුංචි දරුවට කියනවා පුතේ මේ පොත පුතේ මේ අම්මා කියන්න පුතේ අම්මා අම්මා දැන් මේව ශබ්ද නිතර නිතර දානකොට මොකද වෙන්නේ ප්‍රතිකම්පණය වෙනවා ඒක බල ගැන්වෙනවා එතකොට මොකද වෙන්නේ අර ස්වරාලේ ඒ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් අර ප්‍රතිකම්පනය සිද්ධ වෙනවා. ප්‍රාසස වාතයත් එක්කලා ඒ ජීවයන්ද්‍රිය ප්‍රතිකම්පනය කරනකොට සද්ද පිට වෙනවා. මම් මම් මම් මම් මග්ගලා මේ දරුවා අවුරුද්දක් විතර යනවා අම්මා කියන වචන කියන්නේ. මේ තමයි අපේ කතාව. දැන් කියනවා බාහිරින් ඉන්න කෙනා අන්න දරුවා කතා කරනවා කියලා. මේ කතාව අපි මෞකුසෙන් එළියට එන තැනේ ඉඳන්ම ගොඩක් පැහැදිලි කරනවා. බොහොම ආශ්චර්යයි. ඒව අහන්න ඕනේ. ඔබට දැනේ ලොකු කතාවක්. ඒ තුල ආත්ම කතාවක් නැහැ. සබදාමක් ඔබට හමු වේවි. ඉතින් මෙතනත් එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඇත්තම කිව්වොත් අහෙන් දෙයක් බලලා මේක පොතක් කියලා කියනා වගේ දෙයක් කියලා දැනෙනවා නම් එතනමයි තණ්හාව උපදින්නේ. එතන ඉඳලා ඇලෙනවා ගැටෙනවා. මහණෙනි ඇසේ උපතයි උපත මහණෙනි කිව්වේ අනේ නිසයි. ඇසේ උපතයි උපත මහණෙනි කිව්වේ. සලායතන වල උපතයි උපත. ආයතන වලින් තමයි අපි ලෝකයක් මාවගෙන තියෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට අපේ නිවන් දකින්නවා කියන්නේ ඇස කන දිව නාසය කියන ආයතන වලින් හදාගත්ත වර්ණ ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, පොට්ටබ්බ ලෝක. අපි මේ හදාගත්ත ලෝකේ සත්‍ය දකින්න තැනයි අන්නේ හදාගත්ත ලෝකේ මායාව දකින්නවා කියන්නේ. ඒක සත්‍ය ලෝකයක් නෙමෙයි. ඔබ හිතන දේ කොහෙවත් නැහැ. ඔබට දාන්නේ shabdayak. ඇසට එන්නේ කිරණයක්. ඔබ දකින්නේ පොතක්. පොත කිව්වේ නෑ පොත කියලා අපි කියන්නේ. පුංචි දරුවා මේ ලෝකෙ බිහි වෙනකොට මුලින් මේ එක වචනයක්වත් දන්නේ නැහැ. බාහිරින් දාන ශබ්ද ටික අර රූප වලට එකතු වෙනවා. මොන්ඩිසෝරි යනකොට බලන්න පුතේ මේ කහ පාට, රතු පාට, නිල් පාට. එළියට ඇහැට දෙනවා වර්ණ හැඩතල. ඇහැට ආලෝක හැඩතල වෙනස් වෙනකොට ඒවට වර්ණ මැවෙනවා. මේ පුංචි දරුවාට. ඒ චක්කු ප්‍රාසාද සිද්ධ වෙනවා. ඒ යෂ්ටි සෛල කේතු සෛල වල තමයි මේ තරංගායාමේ වැඩි එක රතු පාට මෙන්න මේ වර්ණ ටික හදාගන්නේ. මේ විදිහම තමයි තරංගායාමේ 20 20 මේ විදිහට අපේ කර්ණ සංක පටල හෙලෙන විදිහට අපි මේ ශබ්ද තරංගායාමෙන් හදා ගන්නවා. දැන් මේවා එකට එකතු වෙනවා මේ තරංගායාම දෙකම. ඒතර ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු චිත්ත තරංගයක් හැදෙනවා කියලා. මොකද මේ චිත්ත තරංගය කියන්නේ? චිත්ත තරංගයේ මේ ශබ්ද වර්ණ එකතු වෙලා තියෙනවා. ඔබට දුරකථනයෙන් කෝල් කරලා කවුරු හරි කියනවා පිච්චමල කියලා. ඔබට එතකොට රූපයක්ම වෙනවා. හැබැයි ඔබ චීන ජාතිකයෙකුට චීනට කෝල් එකක් දීලා කියනවා පිච්චමල කියලා. මැවිද රූපයක්. නෑ ඇයි අර shabdෙට වර්ණ ගැට ගහලා නෑ. හැබැයි කොහේ හරි කෙනෙක් ගාව මේ shabdෙට වර්ණයක් ගැට ගහලා තිබුණොත් ඒකම වෙනවා. ඔබ හිතන්න ඔබට දුරකතනෙන් කෝල් කළා කියනවා පාන් කියලා. එතකොට ඔබට පාන් ගෙඩියක් ලැබෙනවා. හැබැයි ඔබ ඉන්දියාවේ ඉන්න ජාතිකකට කෝල් කළා කියනවා පාන් කියලා. එයාට මැවෙන්නේ බුලත්. ඉන්දියාවේ බුලත් වලට පාන් කියලා කියනවා. මේ වගේ shabdෙට මොකද්ද තිබුණු රූපේ ඒකයි මැවෙන්නේ. හැබැයි මේ ලෝකේ ඉපදෙනකොට මේ shabd රූප එකතු වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ shabdයයි වර්ණය එකතු වීම සිද්ධ වෙන්නේ. ඒතකොට බාහිරින් දෙන්නේ මොන shabdද ඒ ටික තමයි එකතු වෙන්නේ. චීනේ ඔබ ඉපදුනා නම් දෙන්නේ චාන් චීන් චීන් ගානේ shabd ටික තමයි. ඒ ශබ්ද ටික තමයි එතකොට ඒ රූප හැඩවලට එකතු වෙන්නේ. ඒතර ඒකට කියනවා අන්න එයා හිතනවා. අන්න සිතුවිල්ල. දැන් මේක සබහාදාමන් නෙමේද? දැන් මෙතන ආත්ම කතාවක් තියෙනවද? මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද කියලා වි ඔන්න ඔය නිසයි. ඊට පස්සේ අර බාහිරින් කියනවා අපි ඇස කියන්නේ පේන බවට. මස් ඇහැට නෙමෙයි. මරණු කෙනාටත් තියෙනවා මස් ඇහැ. එහෙනම් පේන්න ඕනේ. එහෙම නැහැ. එහෙනම් මේ පේන බව කියන්නේ අර ආලෝක හැඩතලයට ශබ්දයක් දීලා එකතු කරලා තිබුණ එකක් තමයි පේන්නේ. දැන් ඔබතුමා බලන්න ඉස්සරහා මොනවද තියෙන්නේ? ආ බිත්තියක්. එතකොට බිත්තියක් නම් ওই බිත්තිය කියන්නේ ශබ්දයක්. හැබැයි ඔබ දකින්නේ වර්ණයක්. මේ දෙක එකතු වෙන එකයි සිතක් කියන්නේ. අන්න ඇස කියන්නේ ආයතනයක් ශබ්ද වර්ණයකට එකතු වෙන එකයි ආයතනයේ කෘත්‍ය. අවසානයේ ඵලය මොකද්ද? සිතක්. බිත්තිය කියන සිත. මෙන්න මේ විදිහටයි සිත හැදෙන්නේ. ওই විදිහට ඔබ ඔබ දැන් සේරම ටික ගලපා ගන්න. ඔබගේ එන අරමුණු එන එන අරමුණු ගලපලා බලන්න. එතකොට ඔබට මේ සත්‍ය පේන්න ගන්නවා. ඇත්තට මෙතන ආත්ම කතාවක් නැහැ. ඇස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවේ ඔන්න ඔය නිසා. චක්කු නිච්චතෝ අනිච්චතෝ. අනිච්ඡම් බන්තේ. ඇයි මේ ඇස අනිච්ඡම් බන්තේ කියන්නේ මොන හරි එළිය දෙයක් නැති වෙන එකක්ද? එළියේ තියෙන ওই දෙකක් කඩලා බෙදෙන වැටෙන එකක්ද? එළියේ තියෙන දෙයක් අනිත්‍ය කියන එක නෙමෙයි ඇස අනිත්‍යයි කියන්නේ. ඇස අනිත්‍යයි කියන්නේ ඔය ඔය ඇස දෙයක් කියලා දකින එක කොහෙවත්ම නැති බවයි. මොකද එතන තියෙන shabdයක්. අඹගා, පුටුව, මේසේ, නාගා මේව shabd. shabd වර්ණ එකතු වෙන එකක්. අන්න ආයතන කෘත්‍යයක් එකතු වුණා. දැන් මොකද්ද ඔබ පරිහරණය කරන්නේ? මේසේ, පුටුව, එහෙම දෙයක් කොහෙවත් තියනවද නැහැ. අන අනිච්ඡම් බන්තේ. ඒ කියන්නේ අපි උපාදාය රූපයක් ඇසුරු කරනවා. ඒ කියන්නේ මේක තව විදිහකින් විග්‍රහ කරනවා නම් ස්කන්ධ කියන්නේ ওই වේදනා සංඥා එකතු වෙනවා කියන්නේ ඔය ඉන්නේ කිරණයක්. ඒ කිරණේ ඒ හැඩතලේ තමයි වේදනා. ඒකමයි එතකොට සංඥාව ඒකමයි එකතු වීමයි සංකාරය ඒකමයි දැන ගැනීම. ඒක ප්‍රසාද මට්ටමක් නම් ආයතන මට්ටම අන්න මනෝවිඤ්ඤාණ කියන්නේ ප්‍රසාද ටික එකට එකතු වෙන එක ඒ මොහොතේ තිබුණු ශබ්දේ වර්ණ එකට එකතු වෙලා දෙයක් කියලා පෙන්නපු එක. ඒක අන්න මනෝවිඤ්ඤාණය හැදෙන හැටි අරක ආයතන විඤ්ඤාණ. ওই විදිහට ගොඩක් පටලව ගන්න ඕනේ මේක සෛද්ධාන්තිකයි. මේක හරිම සරලයි මේ ධර්මයේ. ඔය අවසානයේ ඔබට එන පිළිතුර මොකද්ද? පොත, බිත්තිය. දැන් දැක්කේ බිත්තියක්. එහෙම එකක් තියනවද? නෑ ඒක શબ્දයක්. දැන් මෙතන ඇමරිකන් ජාතිකයෙක් හිටියොත් වෝල් කියලා කියයි. බුක් කියලා කියයි. ඒක පොතද බුක්ද? ඔන්න බලන්න මේ shabdේ ඇත්තක් නෙමෙයි කියන එක. එහෙනම් මේ වචන ඇත්ත නෙමෙයි. මේ භාෂාව කියන්නේ බොරුවක්. අපි බොරුවක් පරිහරණය කරන්නේ. හැබැයි අපි හදාගත් එකක්. මේ හදාගත් එක අපි ඒතකොට ඇත්ත කරගන්න එකයි අන්න මේම දෙයක් කොහෙවත් නැති එකයි අනිච්චම්බන්තය කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය තුළයි ඒක දකින්නේ. ඒතර යථාභූත ඥානය කියන්නේ මෙන්න මේ යථාභූතව සකස් වෙන ආකාරය දකින්න එක. ඒකට අපි කියනවා යථාභූත ඥානය කියලා. එතකොට බලන්න දැන් මේ සත්‍ය දකින්න කෙනාට දැන් එයාට පොතක් හම්බ වෙන්නේ නැහැ. අර පොත කියන අපි නිතරම කතා කරන උපමාව ගත්තොත් ඒක හම්බ වෙන්නේ එතකොට බලන්න දැන් ඇසෙන් මිදෙනවා. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කිව්වේ ඒක දුක්ඛම් බන්තේ. නේද? මහණේ දුකසව දුක්ඛම් බන්තේ. එතකොට මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? නෝ හේතම් බන්තේ. මෙතන ආත්ම කතාවක් නැහැ. මේක අනාත්ම ධර්මයක්. මේක සබහා දහමේ සංසිද්ධියක්. හොඳින් දකින්න නුවණින් මේ කතාව. මේක තමයි බුද්ධ ධර්මය කියන්නේ අනාත්ම ධර්මයක්. භාවයක් හම්බ වෙන්නේ නැහැ, දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර පොත කියලා දෙයක් තියනවද? එහෙමත් නැහැ. අන්න එතනයි භව නිරෝධයක් දකිනවා කියන්නේ. අන බෞද්ධයෙක් කියලා කියන්නේ බාහිර ඇත්ත කරගත්ත කෙනෙක් නෙමෙයි. මේ සියල්ලම සිතන බව. මේ අවබෝධේ මේ සිතන බවට තියෙන අවබෝධේ බාහිරෙම දැන් නැති බවට තියෙන අවබෝධය. හැබැයි වෙනද විදියට මේක පරිහරණය කරන එක. මෙන්න මෙයයි මිදීම කියන්නේ. මිදීම කියන්නේ මේ දේවල් මේ විදියටම දකිනවා, පේනවා, ඇහෙනවා වුණාට ඒ දේවල් සේරගෙම මිදීමක් තියෙනවා. මේක අවබෝධයේ මිදෙන්නේ සංකිතේ නිබ්බිදායි. මෙන්න මෙතනයි මිදීම. මෙතනයි නිවන් දැකීම. මේයි හරිම සරලයි. ඇයි ඔබට මේක වැටහෙන්නේ නැත්තේ? මොකද්ද ඔබේ තියෙන අඩුව? මොකද්ද ඔබේ තියෙන දුර්වලකම්? ගමේ ඉන්න අම්මා කෙනෙකුට තේරෙනවනම් සුනීත සෝපාක වගේ කානු සුද්ධ කරන කසල සෝදකයෙකුට තේරෙනවනම් පුංචි දරුවෙකුට අවුරුදු 7 රාහුල කුමාරයාට කුමාර කාශ්‍යප පොඩි හාමුදුරන්ට මේ වගේ පොඩි දරුවන්ට තේරෙනවා. මොකක්ද ඔබේ තියෙන අඩුව? ඔබ ඉගෙනගෙන වැඩි. ඔබ දන්නවා වැඩි. ඔබට මොකද්ද වෙලා ඇයි ඔබ මේ සරල නිවන් මගක් තියාගෙන මොකද්ද දෙයක් ඔලුවට පිස්සුවක් හදාගෙන දඟලන්නේ? මේක හරි සරලයි. අයක අපි කිව්ව හරිම සරලයි සුන්දරයි කියලා. හරිම සරලයි සුන්දරයි. හැබැයි ඔබේ තියෙන කුණු ගොඩ වැඩි. ඒක නිසා ඔබට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ගොඩාක් දේවල් අවුල් කරගෙන. හාමුදුරුවෝ එහෙම මේ pāli වචන වලට හිර වෙලා එහෙම මොනවදෝ න්‍යායකට කොටු වෙලා ඒක හොයාගන්න බැරි වෙලා. මිනිස්සු ඊටත් වැඩිය වල්මත් වෙලා පතනා බෝධියක් ගැන හොයනවා මොකද්දෝ දෙයක් ලෝකයක් ඕකද්දෝ එකක් මවාගෙන දඟලනවා. මේ ඔක්කොම සංකාර. මේ ඔක්කොම සංකාර. සංකාරවල අතරමං වෙලා. සබ්බේ සංකාර අනිච්චා කියලා බුදුන් වහන්සේ කිව්වේ ඔන්න ඔය නිසයි. මොනවද මේ සංකාර? ඕවත් එක ලොකු දේවල් නෙමෙයි. ඔය හදාගත්ත දේවල් තමයි සංකාර කියන්නේ. අපි දාගත්ත හැම එකක්ම සංකාරයක්. අපි කියන හැම වචනයක්ම සංකාරයක්. අපි හිතන හැම එකම සංකාරයක්. ඒකයි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර මෙතන ආත්මයක් තියෙනා කියලා හිතාගෙන මේ මමේ හිතන්නේ කියලා හිතනවනම් ඒ හිතුවත් ඒක මනෝ සංකාරයක්. ඒ කිව්වත් ඒක වචී සංකාරයක්. ඇයි මෙතන මමේ කියලා කෙනෙක් නැහැ. ඔබට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අර හරිම සුන්දර කතාවක්. කවදාද ඔබ මේකට එන්නේ? කල්පයක් හිටියත් වැඩක් නැහැ මහණෙනි. මේ සත්‍ය එක මොහොතක් දැක ගන්න බැරි නම් කියලා බුදුන් වහන්සේ කිව්ව නොය නිසායි. මේ සත්‍යය හරි අසරණයි. අසරණයි. ඒ සත්‍ය නොදන්න කමයි. මේ සත්‍ය දැකින්න ඔබට මහා නුවණක් පහළ වෙන්න ඕනිද? නෑ ඔබගේ තියෙන කුණු ගොඩාස් කරන්නයි ඕනි. කුණු ගොඩාස් කරොත් ඔබ මේ සත්‍ය අවබෝධ කරනවා. අවුරුදු 7 දරුවෙකුට ලොකු කුණු ගොඩක් නැහැ. ඒක නිසා සත්‍ය අවබෝධ කරනවා. අද ඔබට බැරි අපි ගොඩක් ඔබ දන්නවා මේ මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ විශාල පිරිසක් ධර්මයේ කතිකා කරනවා. සාකච්ඡා කරනවා. මේ අයගෙන් විශාල ප්‍රමාණයක් අපිට කතා කරනකොට අපිට මේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් කතා කරනවා. ඔබට ඇහෙන ලැබෙනවා. ඉංජිනේරවරු ඉගෙනගත් අය ගොඩක් ඉන්නවා. හැබැයි මේ අයට තමයි ගැටලුත් වැඩි. ඇයි ඒ? මෙය ඉගෙනගෙන වැඩි. ඉගෙනගෙන වැඩි කමද මේ ගැටලුව. ඔබම හිතලා බලන්න. ඔබ දාගත්ත සංකාර ගොඩවල් වැඩි වෙන තරමටම ඔබට ඒක අස් කරන්නත් අමාරුයි. මේකයි ඇත්ත කතාව. ඉතින් බොහොම සරලයි, බොහොම සුන්දරයි. බොහොම මනාව ඔබට අහන්න ලැබෙනවා. බොහොම පරිස්සමෙන් අසන්න. මේ කෙලෙස පරිනිබ්බාන සූත්‍රය කියන්නේ මේ සියලු කෙලෙස් අපි හදාගත්ත දේවල්. උපදි ගොඩ අපි උපාදාන කරගත්ත ගොඩවල් මේ අල්ලගත්ත ගොඩවල් මේ එළිය තියෙනවා කියලා ගත්තා අපිත් හිතෙත් තේනවනේ දැන් මේවා හැබැයි තින් මේ ධර්මයේ දාකිනවා නම් මෙහෙම දේවල් ඇත්තටම කෙලෙස්ය වෙනවා ඉතින් මෙන්න මේ කෙලෙස්ය වෙන මග තමයි මේ පෙන්වන්නේ කෙලෙස පරිනිබ්බාන සූත්‍රය තුළ ඔබ දන්නවා සාමාන්‍ය දැනීමටත් පරිනිබ්බාන දෙකක් ගැන කතා කරනවා අනුපටිශේෂ පරිනිබ්බාන සෝපටිශේෂ පරිනිබ්බාන මේ සෝපරිශේෂ පරිනිබ්බාන කියන්නේ මේ ආයතනවල මේ හත් මෙහෙම දෙයක් නැති බව ආත්මීය කතාවක් නැති බව මේ ආයතන වලින්ම හදන ඇස කන දිව නාසය මේ ආයතන වල උපත උපතයි කියෝවාගේ ආයතන වලින් අපි දෙයක් හදාගෙන ශබ්ද ලෝකයක් ඇස කියන ආයතනේ වර්ණ ලෝකයක් නේ ඇස කියන ආයතනේ ශබ්ද ලෝකයක් අපේ මේ කන කියන ආයතනේ එතකොට මේ රස ලෝකයක් જીවවා කියන ආයතනේ, ගන්ධ ලෝකයක් නාසය කියන ආයතනේ. එතකොට මේ කය කියන ආයතනේ උණුසුම සීතල තදගතිය දැනෙන ලෝකයක් මේ ලෝක ටික එකතු වෙලා හැදුණු අද ත්‍රිමාන ලෝකයක අපි ජීවත් අපිට ඔක්කොම තියෙනවා වෙලා. ඉතින් මෙන්න මේ ලෝක ටික හැදිලා තියෙන ආයතන ටික නිසායි. ආයතන වලට මැවෙන ලෝකයක් කිව්වේ නිසායි. ඉතින් ඒ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන තමයි ඉතින් මේ කෙලෙස් කියන්නේ මේ හදාගත්ත කෙලෙස කෙලෙසිලා කුණු ගොඩවල් එකතු වෙලා මේවා ඇත්ත නෙමෙයි ඒකයි මේකට හේතුව. ඉතින් කෙලෙස පරිනිබ්බාන සූත්‍රය කියන්නේ ඉතින් ඒ කෙලෙස් ටික අස් කරලා ගන්න එක. ඒක අස් කරගන්න බැරුව අය දුක් විඳින්නේ. ඉතින් එහෙම අස් කරගන්න පුළුවන් නම් හරිම සුන්දරයි මේ කතාව. ඉතින් එතකොට ඒක ඔබටම සාන්දිටික වෙනවා. දැනෙන්න ගන්නවා. ඒකයි ඥානට අසු වෙනවා කියන්නේ. වචන ගොඩක් අපි අද ඔබට ප්‍රකාශ කරේ නැහැ. බොහොම සරලව ඒ දේ පැහැදිලි කරා. ඉතින් මේ සෝපටිශේෂ පරිනිබ්බාන කියන්නේ මේ ඇතර වේගයට තමයි මේවා මැවෙන්නේ. ඔය ඔක්කොම වේගයක් තියෙන ඔබට ඒක අවසානයේදී වැටහි. නේද? මේ දේශනහන බොහෝ අයට ඒක වැටහෙනවා. අපි මේ තරංගායාම කියලා කියන්නේ වේගයක්. ඒක නූතන දරුවෙක් දන්නවා ඒ විෂය ඉගෙන ගන්න දරුවෝ. ඉතින් ශබ්දය කියන්නේ වර්ණ කියන්නේ එහෙම දෙයක් නෑ සංඥාවක් විතරයි. මනස කියන්නේ සංඥාවක් විතරයි. අයි අයි ඔබට හීන පේන්නේ. හීනෙක තියෙන සංඥාවක් විතරයි. හීනේ ඇස්සරලා බලනව නෙමෙයිනේ. එහෙනම් ඒ වුණාට පේනවනේ. එහෙනම් ඒක සංඥාවක් විතරයි. ඉතින් ඒ සංඥාවක් තමයි අවසානයේ මේ චිත ස්වභාවය කියන්නේ. මේකත් හරියට නිකන් ආරෝපණයක්. අර චුම්බ අර විද්‍යුත් ආරෝපණය, චුම්බක ආරෝපණය වගේ. හරි නිකන් අර අපි නිකන් අර බන්ධන බලයක් වගේ බැඳිලා ඉන්න එකක් තියෙනවා. ඉතින් ඒකම තමයි තණ්හාවේ ස්වභාවය. ඔය සංඥා වලින් එකතු වෙලා අවසානයේ බැඳිලා. අවසානයේ ගලව ගන්න බෑ. ඉතින් ඒවා පුදුමාකාර තදින් බැඳිනවා. එතකොට ඒවා උපාදාන වෙනවා. ඉතින් උපාදාන ගොඩවල් අස්කර ගන්න තමයි මේ අස්කර ගත්තොත් තමයි අපි කියන්නේ නිබ්බාන කියලා. සෝපටිසේස නිබ්බාන කියන්නේ මෙලෝ වශයෙන්ම මේ ආයතනවල සත්‍ය දැකලා ඒවා බන්ධන බලයෙන් නිදහස් වෙලා එතකොට තණ්හාවට ඉඩක් නැහැ. කෙලෙස් ඡය වෙලා යනවා. ඉතින් මේක තමයි යා යුතු මාවත ලිපිනේ බොහොම සරලවම යන ගමන. ඒ තුල අපිට හමු වෙනවා මේ සූත්‍රය තුල පෙන්න කාරණා. කෙලෙස පරිනිබ්බාන සූත්‍රය තුල බුදුන් වහන්සේ ආකාර හතරක් පෙන්නනවා. මේ කෙලෙස් ඡය වෙන පුජ්‍යල හතර හතර දෙනෙක්ගේ ස්වභාවය. අතරම කිව්ව චත්තාරෝ භික්ඛවේ පුග්ගලා සත්තු සවි සවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. ඒ සවිජ්ජමාන වෙනවා, විද්‍යාමාන වෙනවා. එතකොට මේ මේ මේ කතා කරන පුජ්‍ය චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා කියන්නේ පුජ්‍යල හතර දෙනෙක් විද්‍යාමාන වෙනවා. කතමේ චත්තාරෝ මොනවාද මේ සතර? ඉද භික්කවේ ඒකවෝ වෝච පුද්ගලෝ දිත්තේව ධම්මේ එතකොට සසංකාර පරිනිබ්බාය හෝති. ඉදපර භික්කවේ ඒකවෝ පුද්ගලෝ කායස්ස බේදා සසංකාර පරිනිබ්බාය හෝති. ඉදපර භික්කවේ ඒකවෝච පුද්ගලෝ දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි හෝති. ඉදපන භික්කවේ ඒකවෝච පුද්ගලෝ කායස බේදා අසංකාර පරිනිබ්බායි හෝති. එතකොට අසංකාර සසංකාර කියන ස්වභාව දෙක. ඒ කියන්නේ ස්වම්භූ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කරයි නම් එයයි අසංකාරයි කියන්නේ. කාගවත් නේ සංකාර පැනවීමකින් තොරවයි අසංකාරයි. එතකොට කවුරු හරි කෙනෙක් කියලා ඒ කියන්නේ සම්මා සම්බුදුවරයෙක් දේශනා කරපු ධර්මයේ අසලා ඒ අනුව කටයුතු කරන අතන සසං අතන සසංකාරයි. එතකොට එතන ඒ සංඛාර පැනවීමකින් සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව කුජල හතර දෙනා අපිට පේන ලැබෙනවා. ඒ සම්මා සම්බුදුරගේ ස්වභාවයේ ස්වම්භූ ඥාණයෙන් අවබෝධ කරලා මෙලොව වශයෙන්ම ඒ එතකොට සෝපටිශේෂ පරිනිබ්බාණය සිද්ධ වෙනවා. සසංකාර පරිනිබ්බායි හෝති කියන තැනට එන්නේ එතකොට. ඉදපර භික්ඛවේ ඒකවෝච පුද්ගලෝ කායස බේදා සසංකාරා පරිනිබ්බාය හොති. ඒකට කියනවා සසංකාර පරිනිබ්බාය හොති කිය. කායස බේදා. ඉදපර භික්ඛවේ ඒකවෝච පුද්ගලෝ කායස බේදා සසංකාර පරිනිබ්බාය හොති. ඒ කය බිඳෙන තැනොත් අන නැවත සංඥාවක් නැහනේ. ලෝකයට බැස ගන්න ලෝකයක සංඥාවක් නැහනේ. එතකොට සිතෙත් එහෙම දෙයක් නැහැනේ. ලෝක සංඥාවක් බැස ගන්න ලෝක සංඥාවක් තියෙන්නේ. ලෝක සංඥාවක් නැති තැන ලෝක සංඥාවක බැස ගැනීමකුත් නැහැ. අන්න පරිණි එතන කායස ભેදා සසංකාර පරිණිබ්බය හෝති කියලා කියවන්නේ නිසයි. එතකොට අර නිබ්බාන කොටස් හතරකට බෙදුන විදියමයි මේ ධර්මයේ කොහොමත් සාන්දිටික ධර්මයක්. ඒ කියන්නේ අරහත්ත්වයේ කෙලවර වෙනවා. එතකොට මේ අරහත්ත්වය කියන්නේ රහ නැති වෙනවා. එහෙමනම් ඒක සාන්දිටිකව දැනෙන්න ඕන. එතකොට මේ සාමාන්‍යයෙන් සෝපටිදේශ පරිනිබ්බාන වගේම අනුපටිදේශ පරිනිබ්බාන කියන දෙකක් තියෙනවා වගේමයි මෙතන ඒ ස්වභාව එතර හතර ස්වභාවය පුජ්‍යල හතර ස්වභාවයක් විදිහට පෙන්වන්නේ. ඉතින් දකින්න මහා නුවණින් ඉතින් එක මහා නුවණකින් දකින්න ඕනි තැනක් වාද වලට යන්න අවස්ථාවක් නැහැ. බොහොම බොහොම පරිස්සමෙන් ධර්ම සාන්දිටික ධර්මයක් විදිහට දකින්න. එතකොට ඔබට මේක වැටහෙවි. ඔබ ගන්න පුළුවන් මෙතන හුස්ම යනකොට නිවන් දකින එකක්. හුස්ම යනකොට නිවන් දකින එකක් ඔබ ගන්න ගියොත් ඔබට මේ ධර්මයේ පැටලෙනවා. හරියට දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඔබ හිතනවා මැරලා නිවන් දකී කිය. එහෙම දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ රැවටෙන්න යන්න එපා. ඔබගේ දෘෂ්ටි වලට ගන්නත් එපා. අතර මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව ඔබ මෙලෝ වශයෙන්ම දැකිය යුතු වෙනවා. ඒ දකිනම් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. බුදුන් වහන්සේ මෙතන පුජුල හතර දෙනෙක් පෙන්වන්න හේතු තියෙනවා. අපි හිතමු යමෙක් මේ ධර්මය අවබෝධයි. නමුත් රහත් වෙලා නැහැ. ඒ කියන්නේ කෙලස් පරිනිබ්බානේ සිද්ධ වෙලා නැහැ. එතකොට අවසානයක් සිද්ධ වෙලා නැහැ. හැබැයි හුස්ම යනවා. අනේ කෙනා කායස ભેදා මේ සසංකාර පරිනිබ්බාය කියන තැන කතා කරන්න හැකියාව තියෙනවා. එතකොට මේ කායසපේත සසංකාර පරිනිබ්බාය කියනවා නම් ඒකාන්තයෙන්ම සම්භුව දකින්න එකක්. එහෙම නේද? එහෙමනම් ඒක අපි දකින්නේ නම් මේ සෝපටිශේෂ පරිනිබ්බානත් අනුපටිශේෂ පරිනිබ්බානත් දකින්න කියන එකයි. එතන ඒ කියන්නේ මෙලෝ වශයෙන්ම දකින්නවා කියන ධර්මයේ. ඒ කියන්නේ ධර්මයේ දැක්කේ නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතන දකින්න කාරණාව. ඒ කියන්නේ නැවත මරණය මතේ උප්පත්තියක් නැහැ. දිඨේෂ අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන් අයජතු ගබ්බසෙයම් පුනරති අන්නේ පරිනිබ්බාන නිසයි. එතකොට නුවණින් දකින්නේ කියපු කාරණා. ඒ වගේම තමයි අසං දැන් මෙතන අපි ඒ සසංකාර පරිනිබ්බානේ කතා කරේ. එතකොට අසංකාර පරිනිබ්බාය කියනකොට ඒ මඟ පෙන්වීමක් නැහැ ස්වයං භූ ඥාණයෙන් එන තැන. සසංකාර පරිනිබ්බාය කිව්වේ ඒ මඟ පෙන්නන ඒ බුදුන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයේ ඒ ධර්මයේ තුල ඒ අනුව සිත මෙහෙවීම තුල ඒ සසංකාරයි අනසිත මෙහෙවීම තුලයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කාරණා නුවණින් දකින්න ඕනේ. එතකොට මෙලොව වශයෙන්ම දිත්තේව ධම්ම දුටු දැමීම මේ සාන්දිටික ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ සාන්දිටික ධර්මය අපිට සාමාන්‍යයෙන් ඔබට ඕන කෙනෙකුට වැටහෙනවා. ඔබ මේ මොහොතේ මේ සත්‍ය අවබෝධයටපත් වෙලා ආශ්‍රව කෙලෙස් ඡය වේගෙන ගිහිලා නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිසග්ගානුපස්සී කියන ඒ පටිසග්ගානුපස්සී කියන එතනටත් එනවා කියන්නේ කත කරණේනේ. එතකොට ඔබ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඔබට මේක සාන්දිටිකයි. ප්‍රත්‍යක්ෂයි. එතකොට ඔබගේම මේ ආයතනවල අපි අර කිව්වා මේ මේ කෙලෙස් ස්වභාවය ඔබටම සාන්දිටිකව දැනෙන එකක්. ඒක අපි ධර්මයේ ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් කියනකොට එහෙම නැත්නම් මේක 100ට වෙනවා කියලා බොහොම සරලව කියනවනම් ඔබ මේ වචන වලට බය වෙන්න යන්න එපා. මේ ධර්මය හරිම සරලයි. ඒක අපි සරලව ඔබට පෙන්වන්න උත්සාහ කරනවා. මොකද ඔබව සංකීර්ණ කිරීමෙන් පත් වෙන දෙයක් නැහැ. ඔබ අසීරුතාවයට පත් වෙන අර ඔබට වෙන යහපතක් නැහැ. එහෙනම් මෙතන සිද්ධ වෙන්න ඕනි ඒක සරලව ඔබට සත්‍ය වශයෙන්ම ඒ අප දක්ෂ විය යුතුයි ඔබට ඒ සරලව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඒක ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේගේ අදක්ෂකමක්. මොකද බුදුන් වහන්සේ බැහැ දකින්න ආවේ මහා ප්‍රබුද්ධයෝ නෙමෙයි. බුදුන් වහන්සේ බැහැ දකින්න සමහරලාට ආවේ කිසා ගෞතමි, එහෙම නැත්නම් පටාචාර, එහෙම නැත්නම් අඟුලිමාල වගේ අයටයි මේ ධර්මයේ පැහැදිලි කරේ. අපිට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ගොඩක් දකින්න ලැබෙනවා ධර්මයේ තුල. එතකොට බුදුන් වහන්සේක සරලව පැහැදිලි නොකළොත් එයාට වැටහෙන්නේ නැහැ. එයාට ඒ ප්‍රබුද්ධ ඒ ඒ අධ්‍යයනයක් කරපු අය නෙමෙයි. නමුත් ඒ ධර්මය කියන එක එහෙම දැනුමට යන එකක් නෙමෙයි ඇත්තටම. දැනුම කියන්නේ සංකාර ගොඩක්. ඒක අතහැර ගන්න බැරි ඒ ඇයට ගොඩක් බාධා සහිතයි. නීවරණ සහිතයි. එතකොට දකින්න මේක බොහොම සරල මනසට පහසුයි. අතර මෙතන තියෙන ආත්මයක් නැති බවයි. මේක හරිම සරලව පැහැදිලි කරනවා නම් ඒක ඊටාම සරලව ආත්මයක් නැති මේ සබදාමයි. එතකොට ඒ සබහාදාම තුළ නමුත් මේ කතාව හරියට දැනගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතන සිතක් කියලා දෙයක් නැති බව. මේ කොහොමද හැදෙන්නේ කියන එක. ඒ තුළ තමයි ඇත්තටම ඔබට ආත්ම සංඥාව ගිලීලා යන්නේ. ඒ තුළ තමයි ඔබ ඔබ ඔබට මේ සංඥා නිමිති සකස් වෙන්නේ නැහැ. ඇත්තටම ඔබ නිවන් දකිනවා. අතර ඔබට උප්පත්තියකුත් නැහැ. ඒ අවබෝධයටපත් වෙනවා නම් ඔබට උත්පත්තිය පණවන්නත් බෑ. ඒ කාන්තෙන් සුගති පරායන වෙනවා. ඉතින් ඔබ ඒ කාන්තෙන් ඒකයින මග්ගෝ අයම් භික්ඛවේ කියලා බුදුන් වහන්සේ මේ සතර හතිපට්ඨානේ පෙන්වන්නේ මෙන්න මේ නිසාමයි. සතර හතිපට්ඨානේ කියන්නේ ලොකු වචනයක් නෙමෙයි. ඒක පටලව ගන්න එපා. ඒ කියන්නේත් මේ ස්කන්ධෙමයි. මේ මුළු ධර්මයේම තියෙන අරමුණු ගැනයි. මේ අරමුණක්මයි අපි ලියා ගන්න තියෙන්නේ. ඒකයි මෙතන ෂණ සම්පත්තියේ දුර්ලභම් කියලා කිව්වේ. ඒ අරමුණම තමයි ෂණේ කියන්නේ. ඒ දැකීමයි දුර්ලභ කාරණේ. ඉතින් දුර්ලභ සද්ධාම ශ්‍රවණම් කියවේ. ඉතින් ඒක සද්ධර්මයේ ඇසීම හරිම දුර්ලභයි. මොකද ඒ ෂණ සම්පත්තිය එකෙන් පහළ වෙන්නේ. ඒ වගේම තමයි දුර්ලභ මනුස්සත්ව. ඔබ බලන්න මේ ලෝකයේ සත්ව සත්ව ලෝකේ කොයිතරම් විශාලයිද? මේ ලංකා භූමියේ මේ පුංචි දිවයිනේ කූඹි ඉන්නවා ලෝක ජනගහනයට වැඩි. ලෝකේ ඉන්න මිනිස්සු කෝටි 800යි කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා. එහෙමනම් ඒ කෝටි 800ක් මොයේ ලෝකේ මිනිස්සු ඉන්නවා කිව්වත් මේ ලංකාවේ මේ පුංචි දූපතේ කූඹි ඉන්නවා ඊට වැඩි. ඒ පණුවේ ඉන්නවා ඊට වැඩි. ඊට වැඩි මේ පුංචි සත්තු ගොඩාක් ඉන්නවා. එහෙනම් මේ සත්ත්ව ලෝකේ හරි විශාල. ඉතින් දකින්න මහ පොළවේ පස් වගේ මේ මිනිස්සු හිටියත් බුදුන් වහන්සේ කියනවා නියපොත්තර ගත්ත පස් ටික වගේ බොහොම ටිකයි මහණෙනි මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඒක නම් ඇත්ත කතාව. ඇත්තම කිව්වොත් මේ සද්ධර්මය අහන එක නම් පහසු නේ ලේසි ලේසි නෑ. මේක අති දුර්ලභයි. මේ දුර්ලභ කට කාරණාවක්. ඔබ මහා භාග්‍යවන්තයෙක් වෙන්න ඕනේ. මේ සංඥාවක් නැවත සකස් නොවන මේ මනුසාත්ම භාවයක් ලැබිලා එවැනි ඔබ අවසානයක් දකිනවා කියන්නේ ඔබ අර සතෙක් සිව්පාවෙක් විදිහට නැවත සකස් වෙන්නේ. ඉතින් ඒ ඒ භාග්‍ය නම් බොහෝ යට නැහැ. ඉතින් අපි දකිනවා ඒක නම් අති දුර්ලභ කාරණයක් කියලා. දුර්ලභ manussත්තන් දුර්ලභ සද්දම්ම ශ්‍රවණන් දුර්ලභ සල සම්පatti ඒවා කියමයි දුර්ලභම් ප්‍රතිරූප දේශවාසී. ඉතින් මේ මහා දුර්ලභ කාරණා තමයි. ඒක අපිටත් වැටහෙනවා මේ සත්වයා විඳින දුක දකිනකොට. අපිට මේ මිනිස්සයම කොයිතරම් ගිනි අරගෙන පත්තු වේවි දඟලනවද? මේ මිනිස්සයා ගිනි අරගෙන ගිනි තියාගෙන පත්තු වෙනවා කියලා පේනවනේ. කවුරුත් කරලා නෙමෙයි. Taman විසින්ම සිතුවිලි වල ගින්නක් ගහගෙන ඒ ගින්නේ දැවෙනවා. කවදද එයා එකෙන් නිවෙන්නේ? ඒ ගින්නෙම පත්තු වෙලා දැවිලා අළු වෙලා යනවා. ඇත්තම කිව්වොත් මහා අවාසනාවක්. මේ සත් මිනිස්සයාටත් මේක අහිමි. මේ මිනිස්සයාට බලන්න කොයිතරම් මේ මිනිස්සයාගේ මේ දැස් පෑදෙන්න කොයිතරම් දුර්ලභ කාරණයක්ද ඒ අතර ඔබට මේ වැටහෙනවා නම් ඔබ මහා භාග්‍යවන්තයෙක් භාග්‍යවන්තයක්ම ඒක නම් සුළුපටු නෑ අපිට ඒක මේ ධර්මයේ තුල අවබෝධයෙන් අපිට ඒක වැටෙන කාරණාවක් බුදුන් වහන්සේත් මේ මනාකොට පැහැදිලි කරන බොහෝ සූත්‍ර ඔබට දකින්න ලැබේ ඉතින් මෙතන මේ පුජ්‍යල ස්වභාව හතරක් අතරම මේ මෙහෙම අපි පුජ්‍යල ස්වභාවයේ මේ ධර්මයේ දකින්න එපා. නමුත් මේ භාෂිතය තුළ මේ වචනවල මේ සූත්‍රවල මේ නිබ්බාන හතරක් තමයි පෙන්වන්නේ. ඒ සෝපරිශේෂ නිබ්බාන, අනුපරිශේෂ නිබ්බාන, ඒ වගේම තමයි මෙතන තවත් දෙයක් අපිට දකින්න ලැබෙනවා. මේ වචනයක් මෙතන බොහොම පටලවා ගන්න තැනක් තියෙනවා බොහෝ ඒ තමයි මෙතන තියෙන මේ වචන දිහා බැලුවම අපිට පේනවා ඉදපන භික්ඛවේ ඒක වෝච පුද්ගලෝ කායස බේදා සංඛාරා පරිනිබ්බා හෝති කියනකොට ඒක තවත් පැත්තකින් කියනවා ඉදපන භික්ඛවේ ඒ කාය කාය වෝච පුද්ගලෝ කායස බේදා අසංඛාර පරිනිබ්බාති කියලා සංඛාර පරිනිබ්බාති අසංඛාර පරිනිබ්බාති එතකොට ඒ කියන්නේ සම්බුඥාණයෙන් අවබෝධ කරගන්න එකයි ඒ වගේම ආසාදනගත ධර්මය තුළින් අවබෝධ කරගෙන නිවන් දකින එකයි. අපි කොහොම මේ දැන් සයිද්ධාන්තිකව මේ පොතේ තියෙන විදිහට කියනවා නම් පොතේ පැහැදිලි කරන විදිහට තේරුම් පැහැදිලි කරන්නේත් ඒ විදිහටමයි. එතකොට අපිට ඒක දකින්න ලැබෙන්නේ කොහොමද? මේ වශයෙන් මේ මෙලෝ වශයෙන්ම මේ ධර්මයේ සාන්දිටික ධර්මය අවබෝධ වෙනවා. එතකොට මෙතනදිම සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මේ ඉදපන භික්ඛවේ ඒකද වෝච පුද්ගලෝ දිඨේව ධම්ම කියන තැනට එනවා. අසංකාර පරිනිබ්බෝති කියන තැනට එනවා. එතකොට අපි දන්නවා මේ ධර්මය තුල අපිට අහන්න ලැබෙනවා මේ ඔබ දන්නවා මේ ගෝධික ස්වාමීන් වහන්සේ ගෙලසිඳගෙන නේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ගෝධික ස්වාමීන් වහන්සේට තියෙන ගැටලුව තමයි එතකොට අසමාහිත සමාධිය සමාහිත සමාධිය. එතකොට මේ සමාහිත සමාධිය කියන්නේ මේ මේ මේ කියන්නේ අනිමිත්ත සමාධියනේ. මේ ඇවිල්ලා සිතේ සත්‍ය දැකින තුළ මේ මිදීම තුළ ඇතිවෙන සමාධි. ලෝකෝත්තර සමාධි. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන සමාධි. ඒතකොට මේකත් ඇත්තටම ඇති වෙනව නැති වෙන ස්වභාවයක් මුලින් පවතිනවා. ඒක තමයි සත්‍ය. ඒ කියන්නේ මේ දර්ශනයටපත් වෙන එකත් මෙතනමයි. ඒ සමාධි තුලයි. එතකොට එතන සංඥාවක් ප්‍රකට වෙන්නේ නැහැ. එන්න මෙතනයි ඇත්තටම අනිමිත්ත කියන හේතුව. ඒ අනිමිත්තයි කියන හේතුව තුළ තම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් ඔබට මේක ප්‍රායෝගිකව දකිනවා නම් තමයි මේ ධර්මයේ හැමදේම ගැලපෙන්න ගන්න. එතකොට මේ ඔක්කොම වැටෙන්න ගන්නවා. එතකොට ඔබ මේ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි කියන මෙන්න මේ ස්වභාවය මේක අපි අසමාජ සමාධිය සමාජ සමාධිය ගැන කතා කරනකොට මේක එනවා එක අවස්ථාවක් මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනාටයි මේ එන්නේ. මෙන්න මෙතනදී ඔබට තව දෙයක් කියන්න ඕනේ. අපිට මේ පොත්පත් ඒවා මේ සේරම අපි අපි ඒවා අක්කොම ඇත්තටම අපි දකින්නේ ධර්මයේ විතරයි අපිට වෙන කිසිම දෙයක් අදාළ නැහැ පොතේ හරියෝ ඒවා වැරදියෝ අපි කෙලින් කතා කරනවා ඒකට හේතුව අපිට අන්ත දෘෂ්ටි නැහැ ඒක නිසා අපි බොහොම සරලව විවෘතව කතා කරනවා ඉතින් ඒක නිසා තමයි මේ හැම දෙයක්ම මෙහෙම නිර්වචනය කරන්නේ එහෙම අපිට අපිට දෘෂ්ටි වල දාන්නවත් එහෙම කවුරුත් අවශ්‍ය නැහැ ඒක නිසා අපි සත්‍ය දකින්න උත්සාහ කරනවා ඒ සත්‍ය ඔබට හෙලි කරන්න උත්සාහ කරනවා අපි දකින සත්‍ය ඔබට ඒ විදිහටම පෙන්වලා දෙන්නයි අපි උත්සාහ කරන්නේ ඒක පොතේ තිබ්බා නොතිබ්බා අපිට ඒක අදාළ නැහැ. අපි ප්‍රත්‍යක්ෂ ධර්මයක් දේශනා කරනවා. එහෙමනම් මේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ තුළ ඒ සත්‍යය හෙලි කරනවා. එච්චරයි වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මේ ගෝධික භික්ෂුන් වහන්සේ වගේම තවත් අපිට කතාවස්තු හම්බ වෙනවා. එතකොට මෙන්න මෙතනදී අපි දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි. අපි කතා කරා මේ ලෝකෝත්තර සමාධි වෙනයි ලෞකික සමාධි වෙනයි කියලා. අපි ගියවර ඔබට සූත්‍ර දේශනාවලුත් පැහැදිලි කරා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන කියලා අපි මේ කතා කරන විතක්ක, ਵਿਚාර සංසිඳන, ප්‍රීති සුඛ, ඒකාග්‍රතාව මේ අවස්ථා සංසිඳන අවස්ථා. මේක ලෞකික. ඒ කියන්නේ මේ නිගණ්ඨය. ඒ කියන්නේ බ්‍රාහ්මණය. ඒ කියන්නේ පස්වගතවසපව මේ සමාධිවල හිටියා. ලෞකික සමාධිවල හිටියා. එතන සමාධිමය අවස්ථාවක් තියෙනවා. හැබැයි එතන ලෞකිකයි කියන්නේ ඇයි? ලෝකෙට බැසගෙන. ඒ කියන්නේ සත්වේ පුජ්‍යලයක් ඉන්නවා. සත්පුජ්‍යල දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. ඒ සිතේ පාවෙන අවස්ථා සමාධි අවස්ථා කෙනෙක් ඉන්නවා එහෙම පාවි පාවි. කෙනා නැති වෙන ධර්මයක් එතන නැහැ. එතන විතක්ක ਵਿਚාර සංසිඳන සති නිමිත්ත වඩනවා සමිත සති නිමිත්ත අල්ල හුස්ම නේ ඒකාග්‍ර කරගෙන දේ උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා නේ. බාහිරෙන් දකින නිමිත්ත සිත තුළින් දකිමින් නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම පස්ස සිස්සාම කියලා චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම පස්ස සිස්සාම කියලා මේක සිත තුළින් දකින අර උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත විදිහට අරගෙන අන්න සමාධිමත් ස්වභාවයක් හදා ගන්නවා. මෙන්න මේකේ අවස්ථාව තමයි එතකොට විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යාන කියලා ගන්නවා විතක්ක ਵਿਚාර පිස්සුක ඒකාග්‍රතාව තියෙන අවස්ථාව. එතකොට මේ සිතේ අවස්ථාවක්. එතකොට ඊට පස්සේ විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව ගන්නවා අන්න දෙවෙනි ධ්‍යාන. ඊට පස්සේ ගන්නවා ප්‍රීති සංසිඳුණා තුන්වෙනි ධ්‍යාන සුඛ සංසිඳුණා. අන හතරවෙනි ධ්‍යාන ඊට පස්සේ ඒකාග්‍රතාව කියලා ගන්නවා. හතරවෙනි ධ්‍යානයේ සුඛ සංසිඳන අවස්ථාව. එතකොට මෙන්න මෙතන ওই ලෞකිකයි. හැබැයි ඔබ එකක් හොඳට සිහි තබා ගන්න ඔබ නොදන්න කාරණාවයි ලෝකෝත්තර සමාධිය වල ප්‍රායෝගික පැත්තදී මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන්නේ. ඒත් මේකම සිද්ධ වෙනවා. මේක බොහෝ අයට නොතේරෙන කාරණා. මේ ධර්මයේ නොදන්න කෙනාට මේක සිද්ධ වෙන්නේ නැහැ. දර්ශන ඥාණයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙනවා දර්ශන ඥාණයෙන් ලෝකෝත්තර භූමියේ. ඔබ දකින්න මේ සිතට එන අරමුණේ සත්‍ය. සත්‍ය දකිනවා කියන්නේ දෙයක් නැති බව. බාහිර දෙයක් නැති බව ඔබට මෙනෙහි වෙන්න ගන්නවා. ඔබ සිත කියලා දෙයක් නැති බවත් මෙනෙහි වෙනවා. හැබැයි ඔබට අවස්ථාවක් එනවා බාහිර දෙයක් නැති බව දැනෙන එක ප්‍රකට වෙනකොට අද ප්‍රායෝගිකව බොහෝ අයට මේ අත්දැකීම දැන් ඇති වෙලා තියෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව ඔස්සේ මෙහෙයුම් කරන ඒ අධ්‍යයනය කරන නිරීක්ෂණය කරන මේ මග කටයුතු කරන අන්න අද බොහෝ අය අන්න සුගති පරායන වෙලා තියෙනවා බොහෝ අයට සුගතියට මග පෑදිලා තියෙනවා අන්න නිවන් මග විවර වෙලා තියෙනවා ඒ කොහොමද බාහිර දෙයක් නැති බව මෙනෙහි කරගෙන යනකොට මේ ධර්ම ශ්‍රවණය තුල එය ප්‍රත්‍යක්ෂව දැනෙන්න ගන්නකොට ඒ දේශනාවල එලි කරනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේ අම්මලා මොනවද අපිට මේ දුරකථනයෙන් කෝල් කරලා කියන්නේ? මේ දේවල් වලට ඇලෙන්නේ නෑ ස්වාමීනි කියලා. අන්න අන්න ධ්‍යාන අවස්ථාවකට එනවා. ලෝකෙට බැසගත් නැති ධ්‍යාන අවස්ථාවකට එනවා. ලෝකෝත්තර සමාධියක් ඇති වෙනවා. මේ ලෝකෝත්තර සමාධි දැන් මේ බුද්ධෝත්පාද නාලිකාව ඔස්සේ ව්‍යාප්ත වීගෙන යනවා. මේක ප්‍රායෝගිකයි. මෙච්චර කාලයක් සයිද්ධාන්තිකව භාවනා පන්තිවල හිර වෙලා අර නිගණ්ඨය කරපු දේවල් කරපු එක නෙමෙයි මේ. අපි කිව්වේ ඒක තමයි ওই භාවනා පන්ති කියන බෝඩ් ලෑල්ල ගලවලා විසික් කරලා දාන්න දර්ශන සමාපත්තිය කියන බෝඩ් ලෑල්ල කියලා. සමාජයට ගිලිහුණු බෝඩ් ලෑල්ල ආයෙ හයි කරන්න ඕනේ. මේකයි මේ බුද්ධෝත්පාද නාලිකාවේ කරන දේ. දර්ශන විසුද්ධිය තුලින් දර්ශන ඥානය ඇති වෙලා මේ බුද්ධ දර්ශනය තුල අන්න නියත සම්බෝධි පරායන වෙනවා. ඒ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැනට එනවා. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. අද වුන්ම කියනවා බෝධි අංග පැලවෙනවා දැන් හැමතැනම ස්වාමීනි. දැන් බුද්ධෝත්පාද යුගයකට පෙර නිමිති පහළ වෙලා තියෙනවා ස්වාමීනි කියලා. ඒකයි අත්ත කතා. දැන් ලෝකෝත්තර සමාධි උපදිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? විතක් අඩු වෙලා. මෙන්න අම්මලා අපිට කතා කරලා කියනවා. ආර්යයන් වහන්සේ දැන් ඔබට ඇහෙන්නේ නැති වෛද්‍යවරු කියනවා. ඔබට ඇහෙන්නේ නැති විශේෂ මේ මේ මේ මේක අවිලා මොනවද වයසක් නැහැ. ගැහණුද පිරිමිද කියලා ඒවා අදාළ නැහැ. භික්ෂුද භික්ෂුණීද ඒවා අදාළ නැහැ. සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමක් තියෙනවා කියලා අපි ඔබට කිව්වා. ඒ දැන් සිද්ධ වෙගෙන යනවා. දැන් කියනවා විතක්ක සංසිඳනවා. ආර්යයන් වහන්සේ විතක්ක සංසිඳනවා. ආරයන් වහන්සේ සමාධි ස්වභාවයක් දැනෙනවා. ආරයන් වහන්සේ මේ ලෝකෙට බැසගත් ස්වභාවයෙන් මිදෙනවා. අන්න ලෝකෝත්තර ධානවලට එනවා. බාහිර ඇත්තක් නොවන තැන විතක්ක සංසිඳන තැන සෝතාපන්න මාර්ගයට එනවා. ඒ තුල මිදීම දැනෙනවා නම් සෝතාපන්න ඵලයටත් එනවා. කිසි කෙනෙකුට ඒක නවත්තන්න බෑ. ඒක අපි පොදුවේ ප්‍රකාශ කරන්නේ. ඕන කෙනෙකුට අත්දැක බලන්න පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ ධර්ම ප්‍රතිපදා දේශනා මාලාවක් ඔබට ආන්න ලැබෙනවා. මේවා බොරු කරන්න බෑ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් බොරුවක් කරන්න බෑ කිසි කෙනෙකුට. ඔබ ඕන තරම් පාළි වචන කියලා මේ දේවල් හොදලා යවන්න උත්සාහ කරන්න ඔබේ තියෙන දෘෂ්ටියේ පෙන්වන්න. කරන්න පුළුවන් නම් කරන්න කරන්න බෑ. සාන්දිටික ධර්මයක් කවදාවත් සාන්දිටික උණු කෙනෙක්ගෙන් නැති කරන්න බෑ. සෝතාපන්න කෙනෙක් නැවතත් පු탁ජනෙක් වෙන්නේ නැති බව හොඳින් මතක තබා ගන්න කියලා අපි මේ අද ඉන්නවා නේ අද ඉන්නවා මේ මේ මේ යුගයේ වෙන විට පෝටිල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. ඔවුන් හදලා තියෙන්නේ රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය අභිධර්මාචාර්යකේ නම් වලින්. ඔවුන් මේ අද අද මේ මගඵලලාභීන් එනවට කැමති නෑ. ඒකට හේතුව ඔවුන්ට බැබලෙන්න බෑ. පෝටිල භික්ෂුවට අපි කියනවා ඔබ පෝටිල භික්ෂුවක් වුණාට කමක් නෑ. ඔබ අපේ වැරදි හොයන්න ඒකටත් කමක් නෑ. ඔබට එතකොට අර පංචක වගේ මේ ධර්මය අවබෝධ වෙනවා. ඔබත් නිවන් දකිනවා. ඇයි මේ වැරදි හොයන කෙනාටත් මේ ධර්මයේ සත්‍ය බව දැනෙන්න ගන්න.